ධර්මානුශාසනාව පිළියන්දල සිද්ධ මුල්ලේ සංඝාරාමාධිපතිව වැඩ සිටු සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පඬිත අපවත් වී බදාළ අතිපූජ්‍ය කිරුළපනේ සෝමානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමස් භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ච හි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනං ච හෝති උපාසක පදුමං ච උපාසක පුන්නරේකං ච කතමේහි පංචේ සබ්බ භගවති ඉද්ධ ච පුබ්බකාරං කරෝති පින්වත්නි අද මට හිතුණා තමන්ගේ ජීවන රටාව පිළිබඳව බෞද්ධ අධ්‍යයනයක් තමන් තුළින් කරවීමට අදාළ පසුබිමක් ඇති මාතෘකාවක් ධර්මානුශාසනයට යොදා ගන්න. මම නැවත මේ මාතෘකාව ප්‍රකාශ කරනවා. පංචහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනං ච හෝති අපි එක එක කරුණු විදු කළා දක්වන්නට මෙතෙන් පටන් කාලය ඉතුරු කරගෙන බලාපොරොත්තු වෙන මේ සූත්‍රය සඳහන් වන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ඡන්ද උපාසක ඡණ්ඩාල වග්ගෙහි හොඳ පැත්ත පිළිබඳව දේශනා කරපු සූත්‍රය සවැත්නුවර ජේතවනාරාමේ පටන් ගත්තේ මේක නරක පැත්ත උපාසක ඡණ්ඩාල උපාසක මල උපාසක පතිකුට්ඨෝ ඔන්නේ අංශ තුنين විග්‍රහ කරලා උපාසක භාවේ ඇති නරක පැත්ත ප්‍රකාශ කොට වදාරලා අවසාන වෙයි මේ සූත්‍රය වාසක උපාසිකාවන් පිළිබඳ පවත්නා හොඳ පැත්ත පිළිබිඹු කළා දේශනා කිරීම සඳහා දුරජාරන් වහන්සේ එදා ඉදිරිපත් කළ සූත්‍රයක්. මේක බුදුහාමුදුරුවම ප්‍රශ්න නගලා නැවත උත්තර සැපයපු ක්‍රමයකින් ගොඩනැගිච්ච සූත්‍රයක්. ඒවට කියනවා කථේතු කම්මතා පුච්ඡාති විස්තරේ කියන්න කැමති. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා ක්‍රමයේදී සමහර දේශනා පුද්ගලාදිත්‍ථාන දේශනා සමහර දේශනා ධම්මාදිත්‍ථාන දේශනා ඒ ධම්මාදිත්‍ථාන දේශනා කෙලින්ම කතා කරන්නේ බුද්ධියට පුද්ගලයාට නෙවෙයි බුද්ධයට කතා කරන දේශනා ඉදිරිපත් කරපු ක්‍රමය තමයි ධම්මාදිඨාන දේශනා ක්‍රමය. ඊළඟට පුද්ගලයාට කතා කරපු දේශනා තමයි පුද්ගලාදිඨාන දේශනා ක්‍රමය. මේවා ප්‍රභේද රාශියකින් ධර්මයේහි වර්ග කරණීය වෙලා තියෙනවා. ඉතින් සමහර විට බුදුහාමුදුරුවෝ සමහර දේශනා ඉදිරිපත් කරනවා බුද්ධි පරීක්ෂණයක් බුදුහාමුදුරුවම කරලා පළමුවෙන් බුද්ධිය ටිකක් අඩු නම් උපමාවක් දක්වන. පඨමං උපමං. ඊට පස්සේ තමයි අර්ථය විග්‍රහ කරන්නේ. පච්චා අත්තං. බුද්ධිය හොඳ නම් පඨමං අත්තං පච්චා උපමං. තවත් තීව්‍ර ක්‍රීම සඳහා අවසානයේ උපමාව දක්වයි. මේ සූත්‍රයේ සඳහන් දේශනා ක්‍රමය පඨමං උපමං හැටියටයි කියන්න පුළුවන්. ඉතින් මේ සැප කියන જાතිය පින්වත්නි වර්ග හතරකට බෙදන්න පුළුවන්. එයින් අපි ප්‍රධාන කොටස් දෙකකට පෙරන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වගකීම් ඇති පිරිස කොටස් හතර. එනම් බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකා එයින් පැවිදි සැප විඳින්නේ බික්ඛු බික්ඛුණී කියන ආංශ දෙක. ගිහි සැප විඳින්නේ උපාසක උපාසිකා කියන අංශ දෙක. එතකොට අපි මෙතන ඉදිරිපත් කරන්නේ අද தත්ත්වය අනුව මේ උපාසක උපාසිකාවන් පිළිබඳවයි. පංචේ භික්කවේ ධම්මේ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති. මහණෙනි කර්ණ පහකින් යුක්ත නම් යම්කිසි උපාසකයෙක් වාද්‍යාහාරයෙන් උපාසිකාවක් හෝ උපාසක රත්නයක් වෙනවා ඒක. රත්න කියන જાතිය බොහොම වටිනායෝ. රතන කියලා කියනවා රියනට, මණිකට, උසස් බවට නොයෙක් මේ අර්ථ කතන එකට දෙනවා. මෙතනදී අපි ගම්ම උසස් ශ්‍රේෂ්ඨකම මණික කියන අංශේ. මණිකක් වාගේ, රත්නයක් වාගේ උපමා කරන උපමාද්‍යෝතක නිපාත පද උපමාද්‍යෝතක පදේ යොදලා බුදුහාඳුරෝ මේ උපාසක රත්නය හැටියට දේශනා කළේ කොහොමද කියන එක අපි බලමු. උපාසක රත්නයක් වීමට ඊළඟට උපාසක පද්මයක් වීම පදුම කියලා කියන්නේ රත්නෙලුම් වලට. ඒවා සතපත් කියලා කියනවා පත්‍ර 100ක් ධර්ම තියෙනවායි කියලා පොතේ. ඊළඟට උපාසක පුණ්ඩරීකන්ත. පුණ්ඩරීක කියලා කියන්නේ සුදු නෙළුම් වලට. ඒ වගේ උපමා කරලා. මෙන්න මේ කරුණු පහෙන් යුක්ත නම් තමයි බුද්ධ ශාසනයේ හඳුන්වන උපාසකේ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හෝ වෙන්නේ. මොනවද ඒ කරුණු පහ? පද්මයක් වෙන්නේ, රත්නයක් වෙන්නේ, පුණ්ඩරීකයක් වෙන්නේ. මණිකක් වෙන්නේ රතු නෙළුම් මලක් වන්නේ රත් සුදු නෙළුම් මලක් වන්නේ මෙන්න මේ தත්වයෙන් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. කතමේ පංචේ කතේතු කම්මතා පුච්චාවෙන් උනාන්තේ ප්‍රශ්නයල උත්තර ලියන උත්තර දෙනවා. සද්දෝ හෝති. ඒ උපාසක පාසිකාව ප්‍රඥාවක් වීමට රතු නෙළුම් මලක් වගේ තත්ත්වයට පත් වීමට සුදු නෙළුම් මලක් සංකේතත්වයට පත්වීමට නම් ඔහු තුළ තියෙන්න ඕන ඈ තුළ තියෙන්න ඕන ශ්‍රද්ධා ගුණය. ඒ වගේම තවත් එකක් තමයි ගුණවත්කම සීලවාහෝ. තුන්වෙනි එක තමයි අකෝතුහල මංගලිකෝ හෝති. මේ අපේ කුහුල තියෙන්නේ නිතරම කෝතුහලිකව ඉන්නේ අපි මොනවා සඳහාද? දෙත්ත සුත මුත මොන්නේ අංශ වලින් දකින අහන අපේ ස්පර්ශ වන දේවල් සුබ වෙනවය අසුබ වෙනවය කියන කල්පනා. ඔන්නේ කල්පනාවෙන් තමයි පිළිගැනීම් තුලින් තමයි අපි ඉන්නේ. අන්න ඒ සුබ නිවිති බලන ගතියට තමයි කෝතූහලිකෝ හෝති මංගලං පච්චේති කියලා කියන්නේ. අර ශ්‍රේෂ්ඨ தത്വයට පద్මය පద్මයක් වැනි රත්නයක් වැනි සුදු නෙළුමක් වැනි උපාසිකාවගේ ස්වභාව தත්ත්වේ කොහොමද මේවා ගැන බලන්නේ නැහැ. එහෙනම් මොනවා ගැනද බලන්නේ? කම්මං පච්චේති පච්චේත කියන ක්‍රියාව මනෝරත් පූර්ණී අටුවාවේ පරිවර්තනය කළා තියෙන්නේ ඕලෝකේති බලයි කියන එක. කර්මයේ බලන කර්මයේ දිහායි බලන්නේ. සුබ නිමිති නෙමෙයි බලන්නේ. කර්මයයි බලන්නේ. කම්මස්ස කතා ඥානේ කර්මඵල විශ්වාස කිරීමෙන් යුක්තවයි හැම කටයුත්තකම යෙදේ. හැබැයි මෙතන එකක් මතක තියාගන්න ඕනේ. බුද්ධ ධර්මයේ කිසි විටකත් සියල්ල කර්මයෙන් වෙනවයි කියලා පිළිගන්නේ. උබ්බකත හේතු ආදී සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් කර්මඵල විශ්වාසය අප තුල තියෙන්න ඕන. අන්න ඒක මණිකක් වැනි සතු නෙළුමක් වැනි එවැගේම සුදු නෙළුමක් වැනි උපමා රූප කෝලෙන් බබලන්නට ඉදිරිපත් කරපු ඒ උපාස පාසිකාවන් තුල කර්මඵල විශ්වාස කිරීමේ ඥාණය තියෙන්න ඒකයි ඒ දිහායි බලන්න ඕනේ. අනිත් එක න ඊතෝ බහිද්දා දක්ෂිනයන් ගවේසති. හොඳ හොඳ සීල් හැමතැනම හොයන එකයි තියෙන්නේ. එදා වට්ටෝරුවට කියනවා නම් බොහොම දෙනෙක් නිගණ්ඨනාත පුත්‍ර ගියා බැලුවා. ඒගොල්ලෝ දක්ෂිනාරයන් වහන්සේලා හැටියට සැලකුවා. ශාස්ත්‍රවරුන් ගැන බොහෝ දෙනෙක් එදා සැලකුවා. දක්ෂිනාරයන් වැටියට. වර්තමානයේ අද තියෙන තත්ත්වයේ අනුව එක එක දිහා බලාගෙන මේ විදිය සිවිම් බැලුම් ඇති ඇත්තෝ ඉන්නවා. ඒක උපාසක රත්න භාවයට බාධාවක්. උපාසක පద్ම භාවයට බාධාවක්. උපාසක පුණ්ඩරීකත්වයට බාධාවක්. එමනම් මේ ශාසනයෙන් පිට දක්ෂිනාර්ය කෙනෙකු කිසිසේත් හොයන්නේ නැහැ. මේ ශාසනය තමයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ කියන ගුණයන්ගෙන් ආඩ්‍ය ආර්ය මහා සංඝ රත්නයේ දිහා බලාගෙන සම්මුති මහා සංඝ රත්නයේ කායිශාක්ෂි කරගෙන ක්‍රියා කරයි. ඒ අවශ්‍ය తত্ত্বය නිතරම ගවේෂණය කරනවා බුද්ධිමත් නැනවත් දැනුම් තේරුම් ඇති උපාසක උපාසිකාවන් මේ කරුණ අවධාරණයෙන්ම කල්පනා කරන්නට ඔබේ අවධානයට යොමු කරන්නටයි මම ඉදිරිපත් කරන්නේ. තවත් එකක් තමයි අපි මේ විදිය නිගමවලට බැස්සාම ඒ ඇයටයි සැලකන්නේ. කාටද අර පුරාණීට පෑයට සලකුවා වාගේ අදත් මුලින්ම සලකන්නේ ඇත්තන්ට උබ්බකාරං කරොත් උබ්බකාරං කියලා කියන්නේ මුලින් සලකන එකට ධම්පාං නොඑක් ඒවා දීලා ආහාර පාන නොඑක් ක්‍රමයන්ගෙන් සලකන ඒගොල්ලන්ටයි සලකන මේක හරිනේ දැන් සමහර විට අපි සුළු නිදර්ශනයක් අරගෙන බලමු. ගෙදර ඉන්නවා අම්මා තාත්තා වඩකින්. සමහර අය ඉන්නවා පිට සාද කෙලවරක් නැහැ පවත්තන. පුබ්බකාර මුලින්ම මේ සංග්‍රහය කරන්න ඕන කවුද? අම්මලා තාත්තා. මුත් කරන්නේ. පිටට ඔපේ හැටුවට ජීවත් වෙන්න බලනවා ඒ විදිහට. ඒක හොඳ නැහැ. ඒක උපාස උපාසිකාවන් තුල තිබිය යුතු එකක් නෙමෙයි ධර්මයේ අනුව බලනකොට. හැබැයි මේක ਸਰව සාධාරණ නාමයක්. ශාසනික නාමයක්. උපාසක උපාසිකා සමහර දෙනෙක් කැමති නැහැ. වයසට ගිය ඇත්තන්ට, කෙස් පැහිච්ච ඇත්තන්ට, පුදු ගැහිච්ච ඇත්තන්ට වෙන් කරපු එකක් වගේ දැන් සමාජයේ තියෙන්නේ. එහෙම එකක් නැහැ. යාම තුනටම ਸਰව සාධාරණ ආමන්ත්‍රණයකින් අමතිය හැකි මෙන්න මේ මං සදාන් කළ අර පදනම් පහෙන් යුක්ත ඉතාමත්ම වටිනා ජීවිත තමයි බාල වුණත් කමක් නැහැ තරුණ වුණත් කමක් නැහැ මහලු වුණත් කමක් ඒ යාම තුනටම ਸਰව සාධාරණ මේ නාමය සමහර විට කියනවනම් කැමති නැහැ හුඟක් දෙන්නේ ඒකට උපාසක කියලා කියන්නේ භක්තිමත් ගිහියට කියන නමක් උපාසක කියලා කියන්නේ උපාසිකා කියලා කියන්නේ භක්තිමත් ගෘහණියට කියන නමක් ඒ උපාසිකාගේ ස්වභාවය කොහොමද කොහොමද සමීපයට එළඹෙන මේ දෙකොල්ලම මොන සමීපයට ධර්මයේ දේශනා කරන තැනට බණහන්නට දන් දෙන්නට හැබැයි මේ ශාසනික කටයුතු සඳහා මේ ශාසනයෙම සොයාගෙන බැලමින් කටයුතු කරන කර්මඵල විශ්වාස කරගෙන අන්නේ ඒ විදිහේ ජීවන රටාවක් කරගෙන යනකොට වින්වත්නි මේ උපාසක රත්න භාවයටපත් වෙනවා. රතන කියලා කියන්නේ මණික් කියලා කිව්වනේ. මණික් බොහොම දුර්ලභයි. දැන් බලන්න පතල් කොච්චර මහන්සි වෙනවද හරන් හම්බෙන්නේ කී දෙනෙන් කී දෙනෙකුටද කියලා. ඒ වගේ තමයි මේ සමාජේ උපාසක රතන හම්බෙන්නේ බොහොම අඩුයි. උපාසක චණ්ඩාල ගතිය ඇත්තෝ හම්බ වෙනව ඕනතර. මේ සූත්‍රයේ මුලින් සඳහන් කරපු නරක පැත්ත ගැන කියපු වචින් හැටි. මල වැඳිච්ච උපාසක මල මලකඩ වැඳිච්ච උපාසක උපාසිකාවන් කොතෙකුත් අපට හම්බෙයි. අනිත් එක පටිකුට්ට මේ ඔක්කොම එන්නේ පසුව ආපහු වෙනවා මොනවාද පිළිකුල් බව. සමාජයේම පිළිකුල් භාවයට පත්වෙන තත්ත්වයේ ජීවන රටාවන් තුලින් පිළිඹ වෙන උපාසක උපාසිකාවන් ඉන්න බව එදා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර කොටසේ පළමුවෙන්ම දේශනා කොට වඳා. ඒ අවස්ථා ගති සියල්ලක්ම ඈත් කළා. අපි නිරන්තරයෙන් සුද්දස්වේ සදා පග්ගු යා මේ පිරිසිදු එක්කෙනාට හැම දිනයක්ම බොහෝ දිනයක් හැමදාම උපාසක රත්න බවට පත්වීමට අදාළ ප්‍රතිපත්ති පුරන්න ඕන. මොනවාද ඒ ප්‍රතිපත්ති? සද්ධා උපදවා ගන්න ඕන. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාළ ධර්මය ඒ අනුව පිළිපදින සංඝ රත්නය කියන පෙරුවන් තුනුරුවන් ගැන විශ්වාසය තියාගන්න ඕන. සද්ධාති අදහන්තු මොකද්ද අදහන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ සර්වඥ බව. බුදුරජාණන් වහන්සේගේ පෙරුවන්ගේ සූවිසි ගුණය ගැන විශ්වාසය තියාගන්න ඕන. සද්ධාති තථාගතස්ස බෝධින් බෝධින් උච්චති සම්බඤ්ඤත ඥානං කියලා එකන් ධර්මයේ සඳහන් වෙයි. අනේ ඒ විදිහට සද්ධාව පුදවා ගන්න. සද්ධාවන්තයා ඇසුරු කරන්නේ නිතරම සිල්වතු. එළමෙන්න සිල්වතු ළඟට. පාසක පාසකාම් ස්වභාවය හිම. අපේ ධර්මයේ සඳහන් වෙනවා දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති ඔය සද්ධාවන්තයා හඳුනාගත යුතු ගුණ ධර්ම කීපයක් ඔතන තියෙනවා එකක් තමයි සිල්වතුන් ඇසුරට කැමති වීම උපාසක රත්නය රත්න භාවයට පත්වෙච්ච බාල කෙනෙක් හෝ තරුණ කෙනෙක් හෝ මහලු කෙනෙක් හෝ එළඹෙන්නේ ගුණවත් පැත්තන්ගේ ඇසුරට බණ කියන තැන් වලට බණ අහන්න එකයි සමීපයට එළඹෙනවයි කියලා කියන්නේ. දන් දෙන්නට කැමති වෙනවා මේ ශාසනේ. බාහිර ඇත්ත දිහා බලන්න කියන්නේ. ඉමස්මින් ශාසනයේ එත්තච මෙහිම දක්ෂිණියන් ගවේෂති මෙහෙමයි හොයන්නේ. ගුණවතුන් හොය හොයා දන්නේ. මේ සාන්දිෂ්ඨික විපාක ඇති ධර්මයක් කියලා සැලකනවා. ඒ ධර්මයේ අනුව පිළිපදින මහා සංඝ රත්නයේ ගරු සත්කාර සම්මානයෙන් පුද කරනවා පුද සත්කාර කරනවා සාඩුවක් කරන්නේ නැහැ. උන්වහන්සේලාටයි මුලින්ම සැලකන්නේ. උබ්බකාරං කරෝති. දන් දෙන්නේ ගුණ මේ සම්මාන් පාත්‍ර කරන්නේ උන්වහන්සේලා තමයි. ආද වර්තමානයේ සමහර විට සමහර තැන්වල අපට පේනවා මේක ටිකක් එහා මෙහා වෙලා තියෙනවා. ඒ පුබ්බකාරයේ වෙන පැත්තකට ගිහිල්ලා ආම්ඳුරුන්ට ගුණත් සිල්වත් පැත්තන්ට සලකනවා පස්සේ එහෙම අවස්ථා අපි දැකපු තැන් තියෙනවා. මේ අවස්ථාව නෙවෙයි ඒව ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මේ සද්ධාව කියන එක ඇතිවන්නේ දුක නිසා. දුක්ඛෝපනිසා සද්ධා. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමිත්වා ධම්මං සුනා. ඕකයි ක්‍රමය. හැම දෙයකම ක්‍රම සම්පාදනයක් තියෙනවා. ධර්මයක් ප්‍රායෝගිකව මනෝමය වශයෙන් ඇති වෙනකොටත් ක්‍රමාත්ව එක කෙරෙන්නේ. දුක කියලා කියන්නේ කයේ හිතේ ඇති වෙන රිදුම් කැක්කුම්. අර කතාවකට කියනවානේ ව්‍යවහාරයක් තියෙනවානේ හිදුම් කැක්කුම් වැඩි වෙනකොට අනේ දෙයියෝ බුද්ධ මතක් වෙනවයි කියලා. අන්න ඒක තමයි මේ. දුක්ඛෝපනිතා සද්ධා එතකොට ශ්‍රද්ධාව ඇති වුණා. තුනුරුවන් කෙරෙහි ධර්මඥාණයෙන් ලැබුණු විශ්වාසය. පසුව මේක අවබෝධයේ දක්වා ගියාම තමයි හරි తත්වේ. කිම්මහා අපේ ඇතුළ ඇති වෙන ශ්‍රද්ධාව හෙල්ලෙනවා. චල ශ්‍රද්ධා ඔක්කොටම තියෙන. මේ වියන් අල්ලනවා ඉස්සෙල්ලා පස්සේ බයිනවා හොඳට. මොකද ඒ ශ්‍රද්ධාව චලයි. අචල වෙන්න බෑ. සෝතාපට්ටි මග්ගඥානෙ ලැබුවට පස්සේ තමයි ශ්‍රද්ධාව අචල වෙන්නේ. අචල ශ්‍රද්ධා කියන தത്വයටපත් වෙන්නේ. නිවන දැකලායිද? විදුලි එලෙකින් බලන්නාක් මෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දස සංයෝජන වලින් සංයෝජනත්‍රය නැති වූ ආයින් පස්සේ නිවන පෙනෙනවා. හැබැයි වැහිලා යනවා. මොකද? රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඔය කෙලෙස් තියෙන නිසා වැහිලා යනවා නැවතත් මාර්ග භාවනා වඩලා ඉතින් ඒ தത്വයටපත් වෙන්න ඕනේ ඉතින් ඒ අවස්ථාවේ ඇති වෙන ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැහැ කිසිම දෙයක් සම්දෙට්ඨිකෝ අකාලිකෝ ඒයි පස්සිකෝ ඒවා හරියට අකුරටම අවබෝධයෙන් දැනුම ලබාගත් අවස්ථාව. මේ පින්වත්නි මේ ශ්‍රද්ධා අපතුල දියුණු කරගන්න ඕන. එතකොට තමයි අපට ගාක් වැඩදායක වෙන්නේ. ඊළඟට උපාසක රත්නයක් වීමට උපාසක පද්මයක් වීමට උපාසක පුණ්ඩරීකයක් වීමට අවශ්‍ය ගුණයක් තමයි ගුණවත්කම. සීලවා හොත් කියලා කිව්වේ ඒකයි. සීලය කියලා කියන්නේ කාය වාචා විරති චෛසිකේ අපේ හිතේ ඇතිවි. කයින් කරන වැරදි වලනොත් වචනයෙන් කරන වැරදි වලනොත් තුරන් වී. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක් වූ මහා නාම ශාක්‍ය තුමා එව දිනක් බුදුරජාණන් වහන්සේගෙන් සීලේ කොතෙන්ද පටන් ගන්න ඕන කියලා. පංචශීලයෙන් කියලා. ඒකට අපි පංචශීල රකින්න ඕන. මොකද පළවෙනි එක තියෙන්නේ පානාතිපා. සතුන් මැරීමෙන් වෙන්වීම කිව්වට උතන. සතුනොත් මිනිස් සතුනොත් සියල්ලක් සාක පවා ඇතුළත් වෙන්න ඕන. මොකද මේ ඔබ තියන්නේ දයාව කරුණා මෛත්‍රිය යටිතලයේ නිෂ්පාදනය වෙන්න ඕන. ඒ සඳහා පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා නොඑක් දේවල් තියෙනවා. ඒ දේවල් ඇලදොල ගංගා ගස්කොළන් සියල්ලක් පරිසර දූෂණයෙන් තොරව පොදු මහ ජනතාවගේ යහපත සඳහා කරුණා දය දයා මෛත්‍රියෙන් යුක්තව පාවිච්චි කරනකොට ඔක්කොම එක්කාසු කරපුවම සමාජ සමාජයට අභේදානයක් දුන්නා. එතකොට සත්වයා මිනිහා සාර්ථක ඔක්කොම පරිස්සම් කරන්ට. නැත්තම් මහා වැරද්දක් සිද්ධ වෙනවා. මොකද දැන් ජෛන ආගමේ දසපනතක් තියෙනවා මුල් විනාශ කිරීම, කස්කොලන් කැපවීම, විනාශ කිරීම, ප්‍රාණඝාත අකුසල කර්මයක් ඇටියට සැලකනවා. අතිධාවනකාරී සත්‍යෙන් තොරව මේවා විනාශ කිරීම සමාජයට හානි කර නිසා බුදුරජාණන් වහන්සේ වෘක්ෂ ධර්මතාවය ඇති බව ලෝකේ පෙන්눔 කළා. ඒක විස්තර වෙනවා සමන්තපාසාదికා විනය අටුවාවේ රුක්ක ධම්ම කියන නාමයෙන්. ඉතින් අදහස් කරන්නේ ගස්වලන් වලට සැලකිල්ල අපට අතහිත දෙනවා ඒවා අපේ ජීවත් වීමට අපේ හුස්ම ඉහළ පහළ ගැනීමට අපේ ජීවත් වීමට පොදු වස්තු ඒවා ඒවා විනාශ කළොත්, ඇලදොල විනාශ කළොත්, දහකොළන් විනාශ කළොත් මේ දුර්ලභ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ අර්ථවත් රෝභියෙන් තොරව ගත කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. අර්ථවත් මනුෂ්‍ය ජීවිතයක් ගත කළොත් තමයි එළඹිලා අපි උපාසක උපාසිකාන් හැටියට අහන ධර්මයේ තුලින් ධර්මාබෝධ නිවන් මාර්ගය කලෙලි කරගන්න පුළුවන් වань. ඉනිසා අපේ ಗುಣධම් හොඳට දියුණු කරන්නට. ඒවා ಗುಣ සමාජ ಗುಣ වටිනා දේවල්. ඊළඟට අනිත් එක තමයි අපේ වැඩ ඔක්කොම ලස් වෙනවා මේ සුබ නිමිති වලට තැන දුන්නොත්. සුබ නිමිති වලට තැන දෙන්න ඉච්චරටම යන්න හොඳ නැහැ. කෝතුහලිකෝ මංගලිකෝ හොත්. සමහර කෙනෙක් දකින අහන නහයට දිවට ශරීරයට වදින දේවල් වලින් සුභ අසුභ සිද්ධ වෙනවායි කියලා ඒ ගැන පමණක් කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න ඇත්ත කොතෙකුත් ඉන්නවා අදත් ඉන්නවා එදත් හිටියා. අර මතකනේ කෝකනද වැද්දා. උදේ පාන්දර බල්ලෝ ටිකත් අරගෙන දඩේ මේ යන්න පිටත් වුණා. හාමුදුරුවෝ කාහපුර කියලා හම්බ වුණා. හිත නරක් වුණා. එයා කෝතෝහිලක මංගලිකි. එයා ඒ ගැනයි මංගලං පච්චේති. ඒ ගැනයි බලන්නේ. න කම්මං පච්චේති. කර්මය ගැන බලන කෙනෙක් නෙවෙයි. ගියා. එකම සතෙක්වත් අහුනේ. ආස්තලා ඇවිදලා ඇවිදලා බොහොම කේන්තියෙන් එන. ආස්තලාත් එනකොට අර හාමුදුරුවම හම්බුණා. මේ අසුබ නිමිත්ත තමයි මට හම්බෙලා අද එකම සතෙක්වත් හම්බුනේ නැහැ. හොඳ වැඩක් කරන්න ඕනේ කියලා. බල්ලෝ ටික උසි ගන්නලා විනාශ කරලා දාන්න ඕනේ කියලා කල්පනා කරා. අනේ ඉතින් බල්ලෝ ටික උසු ගන්නවා. මේ හාමුදුරුව අර ගහකට නැග්ගා. බල්ලන්ට අල්ලන්න බැරි තත්ත්වේ. මේ මිනිහා මොකද කරපැදි? වැද්දා. ඊට උලින් අර උනාන්සේ ඒ කකුලට අනින්න පටන් ගත්තා. සීතල දුර ප්‍රමාණයේ හැටියට උන්නාන්සේ දිදී වේදනාව විඳමින් එහාට මෙහාට වෙවි ඉන්නකොට කලබලේ වැද්දාගේ ඇඟට වැටුණා අර සිවුර උනා. මල්ල කල්පනා කළා මේ ඕන කෙනෙක් කෙනා තමයි. එලා ඔක්කොම කාල චප්පන් කරලා දැම්ම. යුනියම් මාලා. බලන්න. අර දිත්ත මංගල නිසා ඒ ගැන කල්පනා කරමින් ඒ ගැන වැඩ කරපු අවධානය යොමු කරවෝ නිසා මේ කෝකනද්ද වැද්දට මොකද වුනේ අන්තිමට ජීවිතයක් නැති වුණා මෙලොව මේක විපාක දුන්නා ඒ නිසා උපාසක උපාසිකාවන් ඒවට යටත්ව තමන්ගේ ජීවන රටාව ක්‍රියාත්මක කිරීම මේ කතාව තුලින් කොච්චර දුරට අමාරුකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවාද කියලා හිතන් විශ්ලේෂණය කළා බැලිය යුතුයි කියලා මා මේ අවස්ථාවේදී මතක් කරන. එදා පමණක් නෙවෙයි අදත් අපේ වැඩ අපේ උත්සාහයන් ව්‍යර්ථ වෙනවා. බැරි වෙලාවත් Taman අකමැති නිමිත්තක් ඉස්සරහට පාන්දර හම්බ වුණත් බොහොම කේන්තිය. එදා කිසිම ප්‍රමාද වෙන හැම එකකින් හිතන්නේ හිතන්නේ කටයුතු ප්‍රමාද වෙන. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් හොඳටම දේශ දේවල් තියා ඉන්නවා. ඒ නිසා මංගල සම්මත විත්ත සුත මුත වශයෙන් ලැබෙන දේවල් වලට කුහුලින්ම කටයුතු කරන්න හොඳයි. ඒක උපාසක උපාසිකාගේ ලක්ෂණයක් නොවේ. සමහර ඇත්තෝ ඉන්නවා මේ හාමුදුරුවෝ කුදේ පාන්දර සුබාල නිසා හම්බ වුණාම එදා හුඟක් හොඳ නෑ කියලා සම්මතයක් සමහර ඇත්තොල. සමහර විට මොකවත් බඩු මුට්ටුවක් එහෙම ගෙතියාගෙන යන පාස් කම්මල එහෙම විකුණන්න උදේ පාන්දර වර මගුල් දාන වලට එහෙම වඩින හාමුදුරු දැක්කම ගෙවල් ඇතුළට රිංගල ඈතට වෙලා ඉන්නවා යනකම් ඉස්සරහට හමු වෙන්නේ එන්නේ නැහැ. මොකද වෙලඳාව හරියන්නේ නැහැ. අසුබ දර්ශනය. ඒක තමයි පොතෝහිලික මංගල. ඔය සම්මත වලින් වෙන විපස්ති. බුදුහාඳුරුව අදාළ සමනානංච දස්සන. ඒක අභිවෘද්ධියට හේතුවක් කියලා. හාමුදුරුන්ගේ දැකීම. නිසා මේකෙන් අපි තුරන් වෙන්න ඕන උපාසක රත්නයක් බවට උපාසක පද්මයක් බවට උපාසක පුණ්ඩරීකයක් බවට පරිවර්තනය වෙන්න ඕන. මේවන් අත්කල. එහෙම කර්මඵල විශ්වාස කරන්ට මුලින් සඳහන් කළ පරිදි සියල්ලම කර්මයෙන් වෙනවා කියලා හිතන්න එපා. කර්මයේ තියෙනවා යම්කිසි සැලසුමක්. ඒ විපාකදී හොඳ නරක දෙකේ ඔබ තේරුම් අරගන්න ඕනේ ධර්මය මාධ්‍ය කරගෙන බෞද්ධ කර්මය කොහොමද කියලා එක. එම දැනගෙන ඕනේ ඒවා ගැන නිගමන වලට බහින්න. බුදුහාමුදුරුවෝ අදාලා කර්මය අපට හිමි. අපට ලැබිලා තියෙන දෑවැද්ද තමයි කර්මය. ඒ දෑවැද්ද තවත් එහාට වැඩි කරගන්නේ නැතුව අඩු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදා මනාව ඉටු කර ගැනීමට උපදෙසුයි මේ පාසුක පාසිකාවන්ගේ සංවර්ධන කාර්ය තුලින් බුදුරජාණන් වහන්සේ ඇති කර ගැනීමට අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. අන්න ඒ කාරණය මතක තියාගන්න ඕනේ. ඉතින් මේ උපාසක සද්ධාව නිසා මා මුලින් කිව්වා බණහනට. බණහන්ට. බණහන්නේ නැතුව මොනවත් කරගන්න බෑ. ධර්මඥානෙ අපට තියෙන්න ඕන. උපාසක උපාසිකාවන් නිකරුණේ කාලය ගත කරන්නේ නැතුව අපි මේ අංශයෙන් වටිනා උපාසිකාවන් බවට උපාසකවරුන් බවට පත් වෙන්නේ කෙසේද කියලා කල්පනා කරලා බලන්න. අපි අප්‍රමාද වෙන්න හොන. ප්‍රමාද වෙන්න හොඳ නෑ. අපි අප්‍රමාද වෙන්න ඕ. වීරිය කරන්න ඕ. ඒ වගේම අපි මේ කරන වැඩේ කැපවෙච්ච කැමැත්තකින් කරන්න ඕ. කැපවෙච්ච හිතකින් කරන්න ඕ. කැපවෙච්ච උත්සාහයකින් කරන්න ඕ. එපමණක් නෙවෙයි කැපවෙච්ච ඥානයකින් කරන්න ඕ. ඕක තමයි චත්තාරෝ ඉද්ධිපාදා කියලා බුදුහාමුදුරුවෝ වදා. ලෞකික මට්ටමින් ඕනෑම වැඩකදී ඕක අවශ්‍යයි. ධර්මාබෝධයෙන් ඇති කර ගැනීමට ඕක අවශ්‍යයි. මොනවා හරි දෙයක් කරනකොට කැපවෙච්ච කැමැත්තක් නැතුව ඒක කළොත් වැඩක් හරියනවද? නැහැ. කැපවෙච්ච හිතක් නැතුව ඒ වැඩේ කළොත් හරියනවද? නැහැ. කැපවෙච්ච උත්සාහයක් නැතුව වැඩේ කරන්න ගියොත් හරියනවද? නැහැ. ඒ වගේම කැපවෙච්ච විමර්ශනයක් තියෙන්න ඕන. නුවණක් දුහාඳුරු අදාළ පඤ්ඤාපන නපචිත්වා khාදනත්තං අතකෝ ਵਿਚාරණත්තං ප්‍රඥාව ව්‍යාපියාගෙන කැමත පමණක් නෙවෙයි යමක් විමසලා කැපවෙච්ච විදියට ඒ කාර්ය සිදු කිරීමට ක්‍රමාත්ත සිදු කර ගැනීමට අවශ්‍ය නුවණ තියෙන්න ඕන. අනේ ඒ தত্ত্বය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා දේශනා කරන්නට හේතු මේ කරුණ පාස්පාස්කාංගේ සංවර්ධනය සඳහා ඒ නිසා කවුරුවක්වත් මේක යාම වශයෙන් බෙදා ගන්න ඕනම කෙනෙකුට ਸਰව සාධාරණ හැබැයි මේක දැන් කිව්වොත් එහෙම ළමයෙකුට පාසකම්මා පාසිකා පාසක මහත්මයා කියලා හිතන් සමහර විට හරවෙන්නත් පුළුවන් මේ සාසනික ව්‍යවහාරය අනුක්‍රමේ අපේ අර්ථ ක්‍රමයන්ගේ යම් යම් જાතින්ගේ සංකලනේ චර්යා ධර්ම රටා එහෙම් පිටිම වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් බෞද්ධ අනිකුත් රටවල් වල විහාර කරනවා මේ වචන දෙකම. පාලියෙම විහාර කරනවා. අපේ රටේ මේක හුඟක් දුරට සිල් ගන්න ඇත්තෝ වයසක ඇත්තන්ට විතර බාර කළා වෙන් කළා මේ ආමන්ත්‍රණ ඉසියේ. ඒක වැරදි ආමන්ත්‍රණේ. ඉතින් මම කිව්වා පද්මයක් කියලා. ඒ පද්මයේ ස්වභාවය කොහොමද? බොහොම මේ දුර්ලභයි. ලකින් ඒ චර්ය පද්මයක ඇති චර්ය. මේ අපට පේනවා රතු නෙළුම් කොච්චර දුරට අපිට සම්බන්ධ වෙලාද? කඩාවක හරි ගස්සල වතුර දාන ආනංකාරයේ පිණිස සුවඳවත් වීම පිණිස මුගාක් දෙනෙක් මෙය සකස් කරනවා. ඒ වගේ අපේ ජීවිත නැමැති පద్ම පදාක සකස් කරගන්න ඕන. ඒ සඳහා තමයි සද්ධාව, සීලය, කර්මඵල විශ්වාස කිරීම ඒ වගේම මහා සංඝ සංඝයා ගැනම සැලකීම ඒ ඇත්තන්ට පළමුවෙන්ම සැලකීම අනිත් ඒවට වැඩිය මේ ಗುಣ පහ අප උපාසක උපාසිකාවන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. මේවා ගැන කියා දෙන තැන් වලට එලෙමන්ට් ඕන. ඒකයි උපාසිකාව උපාසක උපාසිකාවන්ගේ ලක්ෂණ. ධර්මදේශනා කරන සත් තැන් වලට එන්න ඕන. සමීපයට එළමෙන්නා කියලා කියන්නේ උපාසක උපාසිකා කියන වචනේ. බුද්ධිමත් බෞද්ධයන් වශයෙන් මේවා හොඳට දැන කියා ගන්න. එතකොට සුත පඤ්ඤාව ඇති වෙයි. ලෞකික මට්ටමේ. ඒවා දැනුම ඇති වුණාන් පස්සේ හිතින් හිතලා බලනවා මේවා. චින්තාමය පඤ්ඤාව ඇති වෙනවා. ඊළඟට ප්‍රායෝගිකව මේවා පුහුණු කරන්න බලනවා. ඇති වෙන්නේ භාවනාමය පඤ්ඤා. ඒ ලෞකික වශයෙන් ඇති වෙනවා විදර්ශනා වශයෙන් ඇති කරගන්න ඕනේ. ඒ අංශේ ඉවරච්චාම තමයි මාර්ග වශයෙන් මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඊසා මේ වටිනා ඒ කරුණු ටික හොඳට හිතේ තියාගෙන වැඩ කරගන්න ඕනේ. ඒ සඳහා උත්සාහ ගන්න ඕනේ. උත්තිත්තේ නප්පමජ්ජය ආදි වශයෙන් බුදුහාඳුරු වදාළේ ඒකයි. මේ කරුණ ටික අද සම්පින්දණය කළ ගිතොත් උපාසක උපාසිකාවන් පිළිබඳව ධර්මාර්ථ මේ අංශයෙන් එනහැර දැක්ුවා. මේට වඩා කරුණ කියන්න පුළුවන් කමක් නැහැ. අවස්ථාවේ හැටියට මේ ධර්ම දේශනාව දැන් අවසන් කරන කාලේ ඉඳලා තිනා හොඳට මේ පිළිපතුම් බණ ඇහුවා විශාල පිනක් අත්පත් කරගත්ත ඒ සියලුම පින් ලෝක ශාසන ආරක්ෂක දිව්‍යයන්ටත් අපාප නමින් මියපල්ලෝගේ සියලුම ඥාතීන්ටත් අප හැම දිනාටමත් දේව මිනිස්සප කෙලවර නිවන් සැප ලැබීමට මේ උදාරතර දිනේ ශ්‍රවණය කරන ලද ධර්ම දේශනාව කරන කොටගෙන හැම දිනාටම ලැබේවා ලැබමු කියලා සාදු කියලා ප්‍රාර්ථනා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මස්සවනාන් සංසින් සෑම දිනාටම ජාත්‍යාදී සසර දුකෙන් නිදහස් සාන්ත සුඛ අමාමහ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ පිළියන්දල සිද්ධමුල්ලේ සංඝාරාමාධිපතිව වැඩ විසූ කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පඬිත අතිපූජ්‍ය කිරුළපනේ සෝමානන්ද අනුනායක ස්වාමීන් වහන්සේ Thank you.